ධර්මානුශාසනාව සුපින්තුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙකටන හැලුම් මහර බවුන්සෙස් මානසික සූසෙන් වාසී පූජනීය ඔක්කම්පිටියේ සාරද ස්වාමීන් වහන්සේ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 පුඤ්ඤානි කෛරාත සුඛාව හානීති සාදු සාදු ධර්ම ශ්‍රවණාමිලාසේ ධර්මකාමේ සත්පුරුෂ කාරුණික පින්වත්නි හැකියාව තියන්නේ තම තමන්ගේ ජීවිත තුළට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් වූ ධර්මයේ ගලපා ගැනීමෙන් අපේ භාග්‍යතුන් වහන්සේ එක්තරා දේවතාවකට වදාළ උතුම් අනුශාසනාවක් තමයි මේ ධර්ම දේශනාව සඳහා අප තෝරා ගන්නට යෙදුනේ. ඒ දවස්වල අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. එදා එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණලා බුදුරජාණන් වහන්සේට ගෞරව නමස්කාර සිද්ධ කරලා පැත්තකින් හිඳගෙන ගාථාවකින් దేవතාවගේ අදහස ප්‍රකාශ කළා. ඒ దేవතාවා ප්‍රකාශ කළ ගාථාවයි අප ඉහතින් සඳහන් කරන්නට යෙදුනේ. මේ దేవතාවා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා කියා සිටියා උපනීයති ජීවිතම් අප්පමායෝ ජරෝපනීතස්ස නසන්තිතානා ඒතම් බයම් මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාව ආනී කියලා මේ ජීවිතය මරණය කරා ගෙන යනවා ජීවත් වෙන්න තිබෙන්නේ කෙටි කාලයයි. ජරාව විසින් මරණය කරා ගෙන යන සත්‍යයින්ට ආරක්ෂා වෙන්න තැනක් නැහැ. මරණය අභියස ඇති මේ බිය දකින්න කෙනා විසින් සැප ගෙන දෙන්නා වූ පින්කම්මයි කරගන්න ඕන කියලා මේ దేవතාවා භාගතුන් වහන්සේට ප්‍රකාශ කළා. ඒ దేవතාවා ප්‍රකාශ කරපු අදහස බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන්ම බාරගත්තේ නැහැ. ඒ దేవතාවා ප්‍රකාශ කළ ගාතාවට සංශෝධනයක් එකතු කරමින් බුදුරජාණන් වහන්සේ මේ దేవතාවාට ප්‍රකාශ කරනවා උපනීයති ජීවිත මප්පමායෝ ජරෝප නීතස්ස නසන්ති තානා ඒතම් වයම් මරණේ පෙක්කමානෝ ලෝකාමිසම් පජහේ සම්තිපෙක්කෝ කියලා මේ ජීවිතය මරණය කරා ගෙන යනවා. ජරාව විසින් මරණය කරා ගෙන යන සත්‍යයෙන්ද ආරස්සා වෙන්න තැනක් නැහැ. මරණය අභියස ඇති මේ බිය දකින කෙනා විසින් ලෝකාමිසය දුරු කළ යුතුයි කියලායි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. දේවතාවා ප්‍රකාශ කළේ මරණයේ අභියස ඇති මේ බිය දකින්න කෙනා විසින් පින්කම් කරගන්න ඕන කියලායි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මරණයේ අභියස ඇති මේ බිය දකින්න කෙනා විසින් ලෝකාමිසය දුරු කළ යුතුයි කියලා. මේ ලෝකාමිසය කියලා කියන්නේ කොමක්ද කියලා අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕන. මේ ආමිස කියන වචනේ තේරුම තමයි ගොදුරු අරමුණු කියන අර්ථය. ඇහැට කනට නාසයට අරමුණු වෙන දෙයට තමයි ගොදුරු වෙන දෙයට තමයි ආමිස කියලා කියන්නේ. එහෙනම් රසකන නාසය දිවකය මනස කියන මේ ආයතන හයට හමුවන අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම කියන ඒවට තමයි ආමිස කියලා කියන්නේ. ආන්ගේ ආමිෂයන් පිළිබඳ අරමුණු ගොදුරු පිළිබඳ ඇති තණ්හාව ආසාව ඕනෑකම දුරු කරගන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ දුක කියන කාරණාව සමුදය වන්නේ මෙන්න මේ කිව්ව අජ්ජත් බහිද්ද එහෙම නැත්නම් ඇස රූපය කන ශබ්දය නාසය ගන්ධය දිව රස කය පහස මනස අරමුණු කියන මෙන්න මේ අධ්‍යාත්ත බහිද්ද ආයතන හය මුල් කරගෙන තමයි දුක සමුදය වන්නේ මේ සංසාර පැවැත්මක් සකස් වෙන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ දැක්කා පින් කරගත්ත පමණින්ම මේ ජරා මරණ සංඛ්‍යාත දුකින් මිදෙන්න ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මොකද දුකට මුල ඡන්දේ බව, තෘෂ්ණාව බව භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාවෙන්ම අවබෝධ කරගෙනයි හිටියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා චන්දෝහි මූලං දුක්ඛස්ස කියලා. දුකට මුල ඡන්දයයි කිව්ව තණ්හාවයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ තණ්හාව හටගන්නේ යම් අරමුණක් කෙරෙහිද ආන්ගේ අරමුණු කෙරෙහි ඇති තණ්හාව දුරු කරගන්න තමයි මහන්සි ගන්න ඕනේ. කොට දුක්ඛ සමුදය සත්‍ය හැටියට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ තණ්හාවයි. කොට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සාංශාරික දුක්ඛයන්ට පදනම පසුබිම තමයි මේ අවිද්‍යාව කන්නාව කියන කාරණා දෙක. එනිසා මේ තණ්හාව දුරු කරන්නේ නැතිව කිසිවෙකුට මේ ලෝකේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සාංශාරික දුක්ඛයන්ගෙන් ගැලවෙන්න මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඥානවන්ත සත්පුරුෂ උදවිය විසින් මේ දුක සමුදය වෙන්නේ යම් තැනකද ඒ දුක සකස් වෙන ආකාරය දැකලා ඒක අවබෝධ කරගෙන දුක සකස් නොවන ආකාරයට තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට තම තමන් දක්ෂ වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ දුක අවබෝධ කළා දුකට හේතුවත් අවබෝධ කරගත්තා. ඒ වගේම ඒ හේතු නැතිවීමත් අවබෝධ කළා. ඒ හේතු නැති වෙන වැඩපිළිවෙලත් ප්‍රතිපදාවත් මාර්ගයත් අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ දුක අවබෝධ කරගෙන දුකට හේතුව නම් වූ තණ්හාව උන්වහන්සේ පෙහින කළා. ඒ වගේම මේ දුකින් මිදෙන මාර්ගය උන්වහන්සේ වඩා ගත්තා. මේ මාර්ගයේ වඩාගෙන මේ මාර්ගයේ දියුණු කරගෙන උන්වහන්සේ මේ සසරට ආйти මේ ලෝකයට ආйти සියලෝම දුක්ඛයන්ගෙන් අත මිදුණා. නිදහස් වුණා. ඒ දුකින් නිදහස් වන දුකින් මිදුණ බුදුරජාණන් වහන්සේ දුක් විඳින ලෝකයාටත් කරුණාවෙන් දුකින් මිදීම සඳහා ඒ උතුම් වූ ධර්මයේ දේශනා කරන්ට යෙදුණා. අපි මේ ලෝකේ කොහේ කොතැනක ඉපදුණත් ජරා මරණයන්ගෙන් නම් ගැලවීමක් නැහැ. ජරා මරණ කියන දේ ලෝකේ සායිති දෙයක්. එහෙනම් ලෝකයේ තුල ඉන්න කෙනාට ජරා මරණයන්ට මෝන දෙන්න සිද්ධ වෙනවා. ඒ ජරා මරණයන් හමුවේ අසරණ නොවේ සිටින්නට නම් කම්පා නොවේ සිටින්නට නම් බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන ඒ දේශනා කළා වූ ධර්මයේ මැනවින් ඒක අහලා දැනගෙන ඉගෙනගෙන තම තමන්ගේ ජීවිතය ධර්මානුකූල කරගන්න තමන් දක්ෂ වෙන්න ඕන. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ මඟ පෙන්වුවේ. එනිසා මේ දුක කාරණාව දුක කියන කාරණාව අපේ මනමින් අවබෝධ කරගන්න ඕන. දුක හටගන්න විදිහ අපි අවබෝධ කරගන්න ඕන. දුක නැති වෙන විදිය අපි අවබෝධ කරගන්න ඕන. දුකින් මිදෙන මාර්ගය අපි අවබෝධ කරගන්න ඕන. ආන් ඒ කාරණාව අවබෝධ කරගෙන කටයුතු කරන කෙනාට තමයි දුකින් නිදහස් වෙන්න දුකින් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක ප්‍රාර්ථනාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ආයාචනාවෙන් කරන්න පුළුවන් කමක් නෙමෙයි. ඒක ලැබේවා ලැබේවා කියලා හිතුවට ඒ හිතපු පමණින් ඉෂ්ට වෙන දේකුත් නෙමෙයි. ඒ සඳහා අපට වෙහෙසෙන්ට සිද්ධ වෙනවා. ඒ සඳහා අපට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ වගේ අනුශාසනාවන් සිද්ධ කරපු බව එළදහම ඇසුරු කරනකොට අපට පේනවා. ඒ වගේම මේ දේවතා සංයතේම මේ උපනීයත සූත්‍රය වගේම තවත් දේශනාවක් අපට මුණ ගැහෙනවා. ඒ දේශනාවට කියන්නේ අච්චෙන්ති සූත්‍රය කියලා. එම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අච්ඡෙන්ති කාලා තරයන්ති රත්ත්‍යෝ වයෝ ගුණානුපොබ්බං ජහಂತಿ හේතම් බයම් මරණේ පෙක්කමානෝ ලෝකාමිසම් පජහේ සම්ති පෙක්කෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එනිසා අපට මේ දුක කියන කාරණාව සකස් වෙන්නේ අපේ මනස තුළ තණ්හාව හටගන්නේ අපේ මනසේ. එතකොට මේ බාහිර ලෝකයේ දුක සකස් වෙනවා නෙමෙයි. අපි ලෝකයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසයන් ගන්ධයත් දිවත් රසයත් කයත් පහසත් මනසත් අරමුණක් කියන මේ ටික තමයි ලෝකය. අපි ලෝකය කියලා අපට යමක් කතා කරන්න තියෙනවා නම් අත්දකින්න තියෙනවා නම් අපි ඒ කතා කරන්නේ අපි අත්දකින්නේ එක්ක රූපයක් එක්ක ශබ්දයක් එක්ක ගන්ධයක් එක්ක එක්ක රසය එහෙම නැතිනම් කායට දැනෙන පහස එහෙමත් නැතිනම් මනසට එන අරමුණක් ඔය හයෙන් පිට අපට ලෝකය කියලා යමක් අත්දකින්න පුළුවන් කමක් නැහැ මෙන්න මේ අරමුණු විශේෂ කරේ තමයි අපේ හිතේ තණ්හාව හටගන්නේ. එතකොට මේ ඡන්දය හටගන්නේ මේ අරමුණු විශේෂ පිළිබඳ. රූපයේ පිළිබඳ ඇති වෙන තණ්හාවට කියනවා රූප තණ්හා කියලා. ශබ්දයේ පිළිබඳ ඇති වෙන තණ්හාවට කියනවා ශබ්ද තණ්හා කියලා. ගන්ධයේ පිළිබඳ ඇති තණ්හාවට කියනවා ගන්ධ තණ්හා රසයේ පිළිබඳ ඇති තණ්හාවට කියනවා රස තණ්හා කියලා. කායට දැනෙන පහස පිළිබඳ ඇති තණ්හාවට කියනවා පොට්ටම්බ තණ්හා කියලා. මනසට එන අරමුණු පිළිබඳ ඇති තණ්හාවට කැමැත්තට ආසාවට කියනවා ධම්ම තණ්හා කියලා. ඔතන මෙන්න මේ තණ්හාව නිසා තමයි දුක හටගන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ධම්මපදයේදී තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං කියලා. තණ්හාව නිසා දුක සෝකය හටගන්නවා. ඒ වගේම තණ්හාව නිසා බය හටගන්නවා. තණ්හාවෙන් මිදෙච්ච තැනත්තාට නත්ති සෝකෝ කුතෝ බයං දුකක් සෝකයක් බයක් කොහින්ද කියලා භාග්‍යතුන් වහන්සේ ආනවා. එහෙනම් මේ ලෝකේ දුකක් කියලා දෙයක් හට ගන්නවා නම් අපි අත්විඳිනවා නම් මය කියලා දෙයක් අපි අත්විඳිනවා නම් ඒකට හේතුව තමයි තණ්හාව කාමය කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කියලා දේශනා කළා. කොට මේ කාමය තණ්හාව රතිය ප්‍රේමය මේ ආදී දේවල් නිසා තමයි අපේ හිත තුළ දුක හටගන්නේ ඒ දුක හට ගැනීමට හේතු වන දේ තියාගෙන අපට දුක නැති කරන්න පුළුවන් කමක් නැහැ දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අපට ලබන්න පුළුවන් කමක් නැහැ එහෙනම් දුක හටගන්නේ හේතුන් නිසා නම් ඒ දුක හටගන්න හේතු නැති කිරීමෙන්මයි දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉපදීමට හේතු තියාගෙන ඉපදීම නැති කරන්න පුළුවන් කමක් නැහැ. ජරාවට හේතු තියාගෙන ජරාව නැති කරන්න පුළුවන් කමක් නැහැ. ව්‍යාධීන්ට හේතු තියාගෙන ව්‍යාධිය නැති කරන්න පුළුවන් කමක් නැහැ. මරණයට හේතු තියාගෙන මරණය නැති කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ජාතියට, ජරාවට, ව්‍යාධියට, මරණයට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ ධර්මයන්ට හේතු අප තුළ තියාගෙන මේවා නැති කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේවට හේතුව තමයි ඡන්දය, තණ්හාව, ආන්ගේ ඡන්දේ තණ්හාව දුරු කරගන්න තමයි අපි මාංශ ගන්න ඕන. ඒ ඡන්දේ තණ්හාව දුරු කරපු තැන තමයි මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ දුක්ඛයන්ගෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඒක පින්කලායක කරගත්ත පමණින්ම සිද්ධ වෙන දෙයක් නෙමෙයි ඒ සඳහා අපේ වීරිය කරන්න ඕන උත්සාහ කරන්න ඕන බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න මඟ අනුගමනය කරන්න ඕන විශේෂයෙන්ම සම්මා දිට්ඨිය දියුණු කර ගන්න ඕන සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕන එහෙනම් දුක පිළිබඳව දුක හට ගන්න ආකාරය පිළිබඳව දුක නැතිවීම පිළිබඳව දුක නැති වෙන ප්‍රතිපදාව මාර්ගය පිළිබඳව මන අවබෝධයක් අප තුළ ගොඩනගා ගන්න ඕන. එහෙම අවබෝධයක් ඇතිතන තමයි ඒ කෙනාගේ ඒ පුද්ගලයාගේ සංකල්පනාවන් නිවැරදි වෙන්නේ. එහෙනම් මිච්ඡා සංකල්පනා වෙනවට සම්මා සංකල්පනාව සම්මා සංකප්පය වැඩෙන්නේ එතකොටයි ඊළඟට ඒ සංකල්පනාවන් දියුණු වෙන තරමටම තමයි පුද්ගලයාගේ සීලය සකස් වෙන්නේ කය වචනේ දෙක සකස් වෙන්නේ සංවර වෙන්නේ සම්මා සංකප්පයේ ඇතිතන තමයි සම්මා වාචා කම්මන්ත ආජීව කියන මේ ධර්මයන් දියුණු වන්නේ එහෙනම් සම්මා දිට්ඨියට අනුගතව තමයි සම්මා සංකප්පය සකස් වෙන්නේ. සම්මා සංකප්පයට අනුගතවම තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ ධර්මයන්ට අනුගතවම තමයි සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ ධර්මයන් දිනුවන්නේ ඒ නිසා අපට මේ බුද්ධ ශාසනය තුළ අපි මහන්සි ගන්න ඕන සම්මා දිට්ඨිය ඇති කරගන්නට මොකද බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුශාසනා කළේ සම්මා දිට්ඨිය ඇති කර ගන්නට ඒ සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනාම තමයි මේ බුදුමඟ ගමන් කරන්නේ ඒ බුදුමඟ ගමන් කරන කෙනාම තමයි දුකින් නිදහස් වෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අපමිදම් වික්කවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායෝ අපමිදම් වික්කවේ මනුස්සානං ආයු මානනේ මේ මිනිස්යාගේ ආයුෂය බොහෝම අල්පයි බොහෝම කෙටි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කෙටි ආයුෂයක් ඇති සත්වයා විසින් කෙළ යුතු දෙයක් තිබෙනවා අත්තම්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං ඒකෙනා විසින් කුසල ධර්මයන් සිද්ධ කරගත යුතුයි බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනම් කුසල ධර්මයන් સિદ્ધ කරගන්න ඕන. ඒ කුසල ධර්මයන් දියුණු කරගන්න ඕන. සබ්බ පාපස්ස අකරණං ගාථාවේ සඳහන් වෙන කුසලස් උපසම්පදා කියලා. මේ කුසලයේ උපදවා ගන්නට කිව්වා කුසලයේ දියුණු කර ගන්නට කිව්වා එනම් මේ කුසලයේ උපදවා ගන්න කුසලයේ දිනු කර ගන්නට හැකියාව තිබෙන්නේ කාටද? ආංගර පාපයෙන් වැළකීච්ච කෙනාට සබ්බ පාපස්සා කරනම් ඒ සියලෝම පාපයන්ගෙන් අකුසලයන්ගෙන් වැළකීච්ච මිදුන කෙනාට තමයි කුසලය වඩා ගන්නට කුසලයේ දිනු කර ගන්නට හැකියාව ලැබෙන්නේ එහෙනම් මේ දියුණු කරගතිය යුතු උපදවා ගතිය යුතු කුසලයේ කුමක්ද? ආන් ඒකට තමයි දහමේ සත්‍යස් බෝධිපාඩුසික ධර්මයේ කියලා දේශනා කළේ. එහෙනම් සතර සතිපට්ඨානය, සතර සම්මයක් ප්‍රදාන, ඒ වගේම සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත් බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ ධර්මයන් අපේ ජීවිත තුළ ඇති කරගන්නට මේවා දියුණු කරගන්නට වඩා ගන්නට මානසික ගන්නට ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ කත්තබ්බං කුසලං කියලා. කුසල ධර්මයන් සිද්ධ කරන්න ඕන දිනු කරන්න ඕන වඩා ගන්න ඕනේ කියලා. ඒකට හේතුව කුමක්ද? නත්ති ජාතස්ස අමරණං. අපි කාටවත් අමරණීය ජීවිතයක් උරුම වෙලා නැහැ. తాවකාලික ලෝකයක తాවකාලික ජීවිතයක් තමයි අපට උරුම වෙලා තියෙන්නේ. ආන්ගේ తాවකාලික ලෝකයක් තුළ తాවකාලික ජීවිතයක් උරුම වෙච්ච අපි සදාකාලිකව ජීවත් වෙන මිනිස්සු ඇටියට නොමරන මිනිස්සු ඇටියට ජීවත් වෙන්නේ නැතුව මම මරණයට පත්වන කෙනෙක් මැරිලා යන කෙනෙක් කියලා හිතලා මේ ජීවිතේ මරණයෙන් අවසන් වෙනවායි කියලා හිතලා පාපයෙන් අකුසලයෙන් අධර්මයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීලා ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් මාන්නයෙන් වැළකීලා තමන්ගේ ජීවිතය තුළ සීලාදී ගුණධර්මයන් දියුණු කර ගන්නට මහන්සි ගන්න ඕන. තමනුත් පාපයෙන් අකුසලයෙන් වැළකීලා තමන්ගේ ස්වාමි භාර්යාවන් දෝදරව ඥාතීන් තමන්ගේ වචනය යමෙක් අහනවා නම් ඒ හිතයිසින් කවුන්ටත් ඒ යහපත් මාර්ගය කියලා දෙමින් පෙන්නලා දෙමින් වුන්ටත් ඒ පාපයෙන් අකුසලයෙන් වළකින්න උදව් කරමින් ඒ සඳහා කාරුණික වෙමින් තමන්ගේ ඒ ආධ්‍යාත්මික වැඩපිළිවෙල දියුණු කරගන්නට මහන්සි ගන්න ඕන කටයුතු කරන්න ඕන මේ ලෝකේ අපට මට මගේ කියන්න ඉතුරු වන්නේ අපි ජීවත් ඉන්න කාලය තුල සිද්ධ කරගන්න පින් පව් කුසල් අකුසල් කියන දෙක පමණයි භෞතික වශයෙන් අපි කොච්චර දේවල් එකතු කරගෙන රැස් කරගෙන මගේ කියාගෙන රකවල් දාගෙන හිටියත් ඒ එකක්වත් අපට පරලොවට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒවා තියෙන තියෙන තැන්වලම දාලා තමයි අපට යන්න වෙන්නේ. අතට ගන්න හැම දෙයක්ම අපට අත්හරින්න සිද්ධ වෙනවා. හිතට ගන්න දේ තමයි අපි අරගෙන යන්නේ. හිතට ගන්න දේට තමයි බුදුරජාණන් වහන්සේ මේ කර්මය කියලා දේශනා කළේ. එහෙනම් ඒ කර්මයේ දෙපැත්තක් තියෙනවා. කුසල කර්මයක් තියෙනවා අකුසල කර්මයක් තියෙනවා. ආන් ඒකම තමයි අපේ දායාදේ කම්ම දායාදා. එහෙනම් අපි කුසලයටත් කුරුමක්කාරයේ කිමිකාරයෙක් වෙනවා අකුසලයටත් අපි උරුමකාරයෙක් හිමිකාරයෙක් වෙනවා. කුසලයට හිමිකාරයෙක් උරුමකාරයෙක් වුණෙත් එයාට සැප විපාක ලැබෙනවා. අකුසලයට උරුමකාරයෙක් හිමිකාරයෙක් වුණෙත් එයාට දුක් විපාක තමයි මිදින්ට සිද්ධ වෙන්නේ. මේ දුක සැප කියන දෙක අප විසින් චේතනාත්මකව සිද්ධ කරගන්න දෙයක්. දුක් විඳින්න හේතු සකස් කරගන්නේ Tamanමයි. සැප විඳින්න හේතු සකස් කරගන්නේ Tamanමයි. බුදුදහම කියන්නේ මනෝමූලික දහමක්. මනෝ මුප්පංග මාදම්මා මනෝසෙට්ටා මනෝමයා කියලායි සඳහන් වෙන්නේ. සියලෝම ධර්මයන්ට මුල් වන්නේ පෙරට වන්නේ මනසයි. මනසාචේ පදුත්තේන වාසතිවා කරෝතිවා අපිරිසිදු කිලටුව සිටින් යමක් කියනවද කරනවද අන්න ඒකේ විපාකය චක්කන්න වාතෝ පදං ගවයාගේ පය අනුව යන කරත්තරෝදේ වගේ ඒකේ දුක් විපාක අපකරා පැමිණෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා පෙසන්නෝ පිරිසිදු සිතින් යමක් කියනවද කරනවද ඡායාවානපායිනි තමන් වාත් නොහර යන සෙවණැල්ල වගේ සැප විපාකයේ තමන් කරා පැමිණෙනවා තමන් අනුව ගමන් කරනවාය කියලා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී මට්ට කොණ්ඩලී මුල් කරගෙන දේශනා කළා. එහෙනම් මේ පින කියන කාරණාවත් පාපේ කියන කාරණාවත් අපේ මනසේමයි සකස් වෙන්නේ. අපිරිසිදු සිතින් සකස් වෙන්නේ අපිරිසිදු සිතක අපිරිසිදු මනස තුළ සකස් වෙන්නේම පාපය. පාපේ විපාකයේ බොහොම කටුකයි දුක්වරයි වේදනාකාරී කඳුර පිරෙනු මෝණින් යුතුව විලාප කියමින් තමයි ඒක විඳින්න සිද්ධ වෙන්නේ. පින කියන ස්වභාවය සකස් වෙන්නේ අපේ හිතේ අපේ මනසේ සැපේ කියන කාරණාව. එහෙනම් ප්‍රසන්නෝ පිරිසිදු සිතින් අපේ කරන කියන දේ විපාක තමයි සැපය. එහෙනම් සැපයට හේතු හදාගන්නේ Tamanmai. දුක් නිදින්න හේතු හදාගන්නේ Tamanmai. ඥානවන්ත මිනිසයා දුක් විඳින්න හේතු වෙන දේවල් දුරු කරගන්න උත්සාහ කරනවා. සැප විඳින්න හේතු වෙන දේවල් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නට දිනු කරගන්නට මහන්සි ගන්නවා. අන්න එහෙම මහන්සි ගන්න කෙනාට තමයි මේ ගත කරන ජීවිතය තුළත් පරලෝ ජීවිතය තුළත් සැපසේ කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. පාපයෙන් වැළකීම නිසාත් ඇති වෙන්නේ සැපයක්මයි. ජීවුණක්මයි. පින් කුසල් සිද්ධ කර ගැනීමෙන් ඇතිවන්නේ සැපයක්මයි. එනම් පව් පාපයෙන් වැළකීම තුලත් අපට සැපයක් සැලසෙනවා. පින්කම් කුසල ධර්මයන් සිද්ධ කර ගැනීමෙන් ඒ කුසල ධර්මයන් දියුණු කර ගැනීම නොත් අපට පිනක් නැත්නම් සැපයක් අපට ලැබෙනවා. ඒ සැප කියන දේ අපි ප්‍රාර්ථනා කළා කියලා ආයාචනා කළා කියලා ලබන්න පුළුවන් කමක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ දවසක් අනාථපිණ්ඩික සිටුතුමාට දේශනා කරනවා පින්වත් ගෘහපතිතුමනි මේ ලෝකේ ඉෂ්ටෝ කාන්තෝ ප්‍රියෝ මනාපෝ ධර්ම පහක් තිබෙනවා. ඒ ධර්ම පහ තමයි ආයුෂය, වර්ණය, සැපේ, බලය, ඒ වගේම යසස ස්වර්ගය කියන මේ ධර්මය මේවා ඉෂ්ඨයි කාන්තයි ප්‍රියයි මනාපයි මේවා ඉෂ්ඨයි කාන්තයි ප්‍රියයි මනාපයි ඒ වගේම දුර්ලභයි මේ ලෝකේ මේ කීව පංච ධර්මයෙන් ආයාචනා හේතුවා පත්තනා හේතුවා ප්‍රතිලාභං වදාමි සිතතමනි මේ කීව පංච ධර්මය ආයාචනා කළාය කියලා ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා කියලා එහෙම ලැබෙන්නේ නැහැ කිව්වා. මේවා ලබන්න යම් ප්‍රතිපදාවක් තියෙනවා. ආන්ගේ ප්‍රතිපදාව අනුගමනය කරන්න දිනු කරන්න ඕනේ කිව්වා. එහෙනම් මේ ප්‍රතිපදාව තමයි දාන සීල භාවනා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. එහෙනම් ඒ දානීය සීලය භාවනාව කියන මේ ධර්මයන් දියුණු කරගන්න වඩා ගන්න මානසික ගන්න ඕන දානේ කියලා කියන්නේ සැප ලැබීමට මාර්ගයක් සීලය කියලා කියන්නේ සැප ලැබීමට මාර්ගයක් භාවනාව කියලා කියන්නේ සැප ලැබීමට මාර්ගයක් ඒ සැප බලාපොරොත්තු වෙන කෙනා විසින් සැප ප්‍රාර්ථනා කරන සැප කැමති කෙනා විසින් මේ දාන සීල භාවනා කියන මේ පුණ්‍ය ප්‍රතිපදාව තම තමන්ගේ ජීවිත තුළ මේවා දියුණු කරන්න ඕන වඩා ගන්න ඕන ආන් ඒවා දියුණු කරන වඩන කෙනාටම තමයි ඒ සැපය මනුලව උපන්නත් දෙව්ලොව උපන්නත් තියෙන්නේ. එහෙම නැතුවොනේත් ඒවා ප්‍රාර්ථනා කළා කියලා ලබන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපේ දාන ආදී පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්න ඕන. ඒ වගේම සීලාදී ගුණ ධර්ම දියුණු කරන්න ඕන. සීලේ පැත්ත අපි හදා ගන්න ඕන. සීල් රකින්න පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. සිල් රකින්නට වඩා මේ සමාජේ බොහෝ අය සිල් සමාදන් වීමයි කරන්නේ. සමාදන් වීමට වඩා වටින්නේ රකින්න එකයි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සීලය රැකගන්න ඕනි කියලා. ඒක ගිහි වුණත් පැවිදි වුණත් සීලය රැකීම මෙලවටත් පරලොවටත් සැපේ පිණසමයි පවතින්නේ යහපත පිණසමයි පවතින්නේ සිල්පද කියවීම සීලය නෙමෙයි එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ වේරමණී සික්ඛාපදං සමාදියාමි එනම් පාපයෙන් වැළකීලා මත්තට ඒ පාණඝාතාදී ධර්මයන්ගෙන් වැළකී කටයුතු කරන්න ඕන. පාපයෙන් වළකින්න නම් පාපය හඳුනා ගන්න ඕන. ඒ පාපය හඳුනාගෙන ඒ පාපයෙන් වළකින්න ඕන. පානඝාතයෙන් වළකිනවා කියන්නේ පානඝාතය කිරීමට අපේ සිතවිලි සකස් වෙනවා නම් ඒ සිතවිලි වලින් තමන්ගේ සිත මුදා ගන්න මානසික ගන්න ඕනේ. මොකද පානඝාතය කරන්නත් සකස් වෙන්නේ හිතක්මයි. සොරකම් කරන්නත්, කාම මිත්‍යාචාරය කරන්නත්, බොරු කියන්නත්, සොරාපානය ආදී දේවල් සිද්ධ කරන්නත් මෙහෙවන්නේ අපේ සිත. එනම් පානඝාතයට යොමු කරන සිතින් වලකින්න ඕන. සොරකමට යොමු කරන සිතින් මිදෙන්න ඕන. ඒ සඳහා උත්සාහ කරන්න ඕන. හිතට අවනත වෙන්න ගියාම තමයි හිත කියන කියන දේ කරන්න ගියාම තමයි අපට දුක් විඳින්න සිද්ධ වෙන්නේ. සිතට යහපත් ආකාරයෙන් සලකනකොට තමයි සිත අපට යහපත් ආකාරයෙන් සලකන්නේ. සිතට අයහපත් ආකාරයෙන් සලකනකොට සිත අයහපත් ආකාරයෙන් තමයි සලකන්නේ. ඒ නිසා මේ සිතම තමයි අපිව නිරයට ඇදගෙන ගියේ, പ്രേත ලෝකයට ඇදගෙන ගියේ, අසුර ලෝකයට ඇදගෙන ගියේ, තිරිසන් අපායට ඇදගෙන ගියේ මේ සිතම තමයි. හැබැයි මේ සිතම තමයි අපි බඹලවට අරගෙන ගියේ, දෙව්ලොවට අරගෙන ගියේ, මනුලොවට අපි අරගෙන ආවෙත් මේ හිතම තමයි. මේ හිත හදාගන්න තියෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේ සිත හදාගත්තේ නැතිනම් මේ ජීවිතය තුළ සිත හදාගත්තේ නැතිනම් මේ සිත අපට නිරයට ගිහිල්ලා හදන්න පුළුවන් කමක් නැහැ. මේ හිත අපට പ്രേත ලෝකෙට ගිහිල්ලා අසුර ලෝකෙට ගිහිල්ලා හදන්න පුළුවන් කමක් නැහැ. මේ සිත අප අපට තිරිසන් ලෝකට ගිහිල්ලා හදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සිත අපට හදාගන්න තියෙන්නේ මේ ගත කරන ජීවිතය තුළ. ඒ නිසා මේ සිත සකස් කරගන්න මේ සිත හදාගන්න අපි මහන්සි ගන්න ඕන මේ ජීවිතය තුලයි මේ ජීවිතය තුළ අපි මේ සිත සකස් කරගන්න සචිත්ත පරියෝදපන මේ සිත দমনය කරගන්න මේ සිත හදාගන්න අපි මහන්සි ගන්න ඕන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිත හදාගෙන සිත দমনය කරගෙන තමයි ලෝකයාටත් දෙවි මිනිසුන්ටත් ඒ හිත හදාගන්න ඒ හිත দমনය කරගන්න අනුශාසනා කළේ මඟ පෙන්වුවේ ඒ නිසා අපේ මේ උදා වූ මේ නව වර්ෂය තුල අපි අදිස්ථානයක් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඕන මමත් මගේ හිත හදාගන්න මහන්සි ගන්නවක් කටයුතු කරනවාය කියලා දැන් අපි මේ ජීවත් වෙන කාලය අප රට වගේම ලෝකයේ විවිධ රටවල මේ කොරෝනා වෛරසය නිසා ලස්ස කෝටි සංඛ්‍යාත ජනතාවක් දුක්කට පත්වලා ඉන්නවා විඳවන ස්වභාවයට පත්වලා ඉන්නවා ඒ වගේම ලස්ස ගණනේ මිනිස්සු මරණයට පත්වලා තියෙනවා එනිසා මේවායේ අඩුවීමක් අපට ආහන්ට දකින්න ලැබෙන්නේ නැහැ දවස ගානේ රෝගීන්ගේ වර්ධනයක්මයි ආහන්ට දකින්න ලැබෙන්නේ මරණ අනුපාතයන්ගේ වර්ධනයක්මයි ආහන්ට දකින්න ලැබෙන්නේ මේ වගේ ස්වභාවික විපත් මේ ලෝකේ ඇතිවෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ මිනිස්යන් තුළ තියෙන අදාරු නිෂ්ඨකම් දුක්ඛීලකම් ධර්මයේ සඳහන් වෙනවා මේ මිනිස්යා අධර්ම රාගයට විසම ලෝභයට මිත්‍යා දෘෂ්ටිය කියන මේ ධර්මයන්ට යොමු වෙනකොට මේ ලෝකයේ තුල ඇතිවන යම් යම් විපරේ නාම ස්වභාවයන් පිළිබඳ විපර්යාස පිළිබඳ ස්වභාවික විපත් ආපදා සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ඉරහඳ තාරකාවන් පමණක් නෙමෙයි ඒක විපර්යාස සිද්ධ වෙන බවත් ඒ වගේම දෙවියන් කෝප වෙන බවත් අමනුෂ්‍යයන්ගේ බලපෑම මනුස්ස ලෝකයට මනුස්ස පතේට බලපාන බවත් එහෙම වෙනකොට මේ ලෝකයේ තුල ස්වභාවික විපත් මේ වගේ වියසෙන සිද්ධ වෙන බවත් ධර්මයේ සඳහන් වෙනවා. එනිසා අපේ ජීවිත අපි નિවරදි කරගන්නට යහපත් කරගන්නට අපි මහන්සි ගන්න ඕන වැඩිහිටියන් වශයෙන් තරුණ ඇත්තන් වශයෙන් දූ දරුවන් වශයෙන් තම තමන්ගේ ඒ ළමා කාලය ඒ වගේම තරුණ කාලය මැදිවිය තමන්ගේ ජීවිත යහපත් කරගන්න ඕන ධර්මානුකූල ජීවිත ඇති කරගන්න ඕන පාපයෙන් අකුසලයෙන් වැළකීලා දහමට යමු ජීවිත බවට පත් කරගන්න මානසික ගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට තමන්ගේ ජීවිතය ළමා කාලයේ තරුණ කාලයේ නිවැරදි කරගන්න යහපත් කරගන්න බැරි වුණා නම් ජීවිතයේ නැද වයසදී හරි තමන්ගේ ජීවිතය යහපත් කරගන්න කටයුතු කරන්න කියලා. මැදි වයසේ තමන්ගේ ජීවිතය ආගමානුකූල කරගන්න ධර්මානුකූලව සකස් කරගන්න නොහැකි වනානම් ජීවිතය අගභාගයේදීවත් තමන්ගේ ජීවිතය යහපත් කරගන්න නිවැරදි කරගන්න පාපයෙන් අකුසලයෙන් වැළකීලා පිනට දහමට යොමු වෙලා කුසලය වඩන කුසලයේ දියුණු කරන ජීවිතයක් ඇති කර ගන්නට මහන්සි ගන්න කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ අපට වෙන කවුරුත් පිට වෙන්න කෙනෙක් නැහැ අත්තායි අත්නෝ නාතෝ කොහි නාතෝ පරෝසියා තමන්ට පිට තමාමයි වෙන කවරෙක් නම් පිට වේද කියලයි භාග්‍යතුන් වහන්සේ අහන්නේ ඒ නිසා තමන්ගේ ජීවිත යහපත් කරගන්නට නිවැරදි කරගන්නට මෙලව ජීවිත සුවපත් කරගන්නට අපි මහන්සි ගන්න ඕන මෙලව ජීවිත නිවැරදි කරගන්නට මහන්සි ගන්න කෙනාට තමයි පරලොව ජීවිතයේ සුවපත් කරගන්නට හදාගන්නට සකස් කරගන්නට හැකියාව තියෙන්නේ එනිසා අපි කල්පනා කරන්න ඕන අපේ මේ ගත කරන ජීවිත නිවැරදි කරගන්නට යහපත් කරගන්නට ආගමට දහමට යොමු වෙච්ච ජීවිතයක් බවට පත් කරගන්න. ඒ විදිහට වැඩිහිටියන් කටයුතු කරනකොට තමන්ගේ දූ දරුවන්ටත් ඒ මඟ පෙන්වීම ලබා දෙමිනුත් වුණොත් ඒ යහපත් මාර්ගයේ යොදවන්න මහන්සි ගන්න ඕන එහෙම කටයුතු කරනකොට ඔබට මේ ගත කරන වර්තමාන ජීවිත වගේම මරණයෙන් පසු ජීවිතත් සුවපත් වූ සුගති ආත්ම භාවයකට පත් කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අපි මේ දුක් සීලකම් වලින් මිදලා සිල්වත් ජීවිතයක් ඇති කරගෙන කටයුතු කරන්නට ඕන කියන බව සමදෙනා විසින්ම සිතට ගත යුතුයි කියන බව සිහිපත් කරන්නට කැමැති. ඉන්වත් ඔබට එරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් සියලු දෙවියෝ මේ පින්දක බල අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට ආශිර්වාදය පින්වත් ඔබටත් සලසා දෙත්වා කියලා සාදු කියමු. සාදු සාදු සාදු සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙකතන හැලුම්මාර බෞද්ධ මානසික සෝස්වන වාසී පූජනීය ඔක්කම්පිටියේ සාරද ස්වාමීන් වහන්සේ අපෙන් දෙනා සාසන තත්ත්වයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබටත් පුළුවන් මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697741 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි